ඔබ සියලු දෙනාටම මහා කරුණික අමාමෑණී ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞතරු ශ්‍රී සද්ධර්මයෙන් බෙදක් අපි දැන් ශ්‍රවණය කරමු අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද බෝගහවැව රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව ධර්මානුශාසනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපේ ආම්තුරුවනේ. සාදු සාදු සාදු අද ධර්මදේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ උල්පතපාර කවුඩු පැලැල්ල මාතලේ පදිංචි MB ප්‍රේමාවති මහත්මිය ඇතුළු පින්වත් දායක පිරිස විසින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු සාදු නාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට අවසරයි අපේ හැමතරනේ සාදු සාදු සාදු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 ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං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 ආපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා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 න අංතලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මාති ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වතුනි බණහන වේලාව අද මේ ධර්මානුශාසනාමේ පින්කමේ දායකත්වය ධර්මෙන් කටයුතු කරනු ලබන්නේ MB ප්‍රේමවති මහත්මිය උල්පතපාර කවුඩුපැලැල්ල මාතලේ පදිංචි ප්‍රේමවති මහත්මිය ප්‍රධානව ඒ සියලු ඥාතීන් හිතයි සින් සියලු දෙනාම එකට එකතු වෙලා මේ පින්කම ගෞරවයෙන් උත්සව සිද්ධ කරනු ලබන්නේ. ඒ අනුව බලාපොරොත්තු වන්නේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා මළගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ට දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්ට බෞද්ධ ආනාලිකාවේ සභාපති ධූරයේ දරන පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්ට මේ ඇතන් සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරනු ලබනවා මා මාත්‍රුකා කරගත් ගාථා පාඨය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගාථා ධර්මයක් මාතෘකා කළා. මේ ගාථා ධර්මයෙන් පින්වතුනි කියවෙන්නේ සසර භව ගමනේ අපි හැමෝම මේ මිනිසත් ආත්ම භවය ලබන්ට ප්‍රථම යහාත්මවල කළ කී දෑ අනුව මේ මිනිසත් ආත්ම භවය තුල කුසල් අකුසල් පින්පව් පළදෙනවා කියන. න අන්තලික්කේන සමුද්ද මච්චේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ දගති පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මා පාපකම්මා කියලා කිව්වේ කරන ලද කරන පාප ධර්මයන් වලින් පව්කම් වලින් මිදෙන්න බැරිය කියලා. කොහේ සැඟුණාද? අහසේ මහා සාගරයේ පොළවේ ගල් ගුහාවක මේ කොහේ සැඟ ගල් විවරයක කොහේ සැඟුණත් කළ කුසල කර්මයන් වලින් මිදෙන්න බැරිය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ ගාථා ධර්මයේ පිංතුනේ දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට. අපේ මේ ජීවිතය තුළ අපි નિවරදි කරගත යුතු ඒ වගේම යහපත් මාවතට ගත යුතු කරුණු තුනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්තුනි සිත කය වචනය කියන තුන් දොර සංවර කරගන්න බුදුහාඳුරු පැහැදිලි කරනවා බලන්න කායේන සංවරෝ සාධු කය සංවර කරගත්ත තැන කයින් සිදුවෙන්නා වූ අකුසල ධර්මයන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අකුසල් ධර්මයන් සිද්ධ වුණාම කයින් දස අකුසල් කර්මපතේට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කය සංවර කරගන්න පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් සිද්ධ කරන්නට එපාය වැලකින්තේ කියලා. සිද්ධ කළාම අකුසල් සිද්ධ වෙනවා. උසස් මනසක් තියෙන නිසා එයින් වැලකින්ත. ක්‍රියාවක් සිද්ධ කළාම විපාකේ ලැබෙනවා. ඒ නිසායි ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් සිද්ධ කරන්නට එපාය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඊළඟට අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදිය. නොදුන් දේ ගැනීම කයින් සිද්ධ වෙන්නේ. අපි සොරසිතින් යමක් වංචාවෙන් කපටිකමින් සොරසිතින් පිඟුදුන යමක් ගන්නවා නම් ඒක අකුසලයක් පාප ධර්මයක් ඒ නිසා දස අකුසල් කර්මපතේට වැටෙනවා ඊළඟ කාරණාව කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදිය පුරුෂයෙක් පරාඹුවන් කරා යෑම අඹුවක් පර පුරුෂයන් කරා යෑමෙන් වැළකෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එතකොට මේ පැහැදිලි කළේ පින්වතුනි ස්වාමී ස්වාමී පුත්‍රයා සමග කම් ඉන්ට කමෙක් නැහැ. පර පුරුෂයන් ඒ වගේම පර අඹුවන් කරා යන එක කුසල කර්මයක් කියලා. වර්තමානයේ ගත්තාම ඕක පින්වතුනි මේ පංච ඉන්ද්‍රියන් මේ අපේ ඇස කන නාසය දිව ශරීරය ගත්තාම ඒකෙනුත් කරන්නේ අල්ලා ගැනීමනේ. දැන් බලන්න කාමී කියලා කියන්නේ කැමැත්ත, ආසාව. අපි හැමෝටම මේක තියෙනවා. එතකොට මේ අසීමිත වූ කැමැත්ත ආසාව නිසා හැම දෙයක් පස්සෙම පින්නතුනේ අකුසල් පස්සේ අපි දුවනවා. බලන්න දැන් ඇහෙන් දකිනවනේ ඇසෙන් දැකලා අපි ඒක දිත්තේ දිත්ත මන්තන් දැක්ක දැක්ක හැටියට ඉන්නේ ඒක දැඩිව අල්ල ගන්නවා අරගෙන එනවා අන්න කාමය එතකොට ඒක දැඩිව අල්ලගෙන තබාගෙන එනවා අන්න ඒකට කියනවා කාමය කියලා ඒ වගේම ශ්‍රවණ ඉන්ද්‍රිය බලන්න සුතේ සුතමන්තන් ඇහුණ ඇහුණ විදිහට ඉන්න බෑ අපි ඒක දැඩිව අල්ලගෙන එනවා හොඳ දේවල් මිහිරි ශබ්දයක් ඇහෙනවා නම් ඒක අපි දැඩිව අල්ලගෙන. හැබැයි අමිහිරි වෙච්ච දේවල් අහන්න අපි කැමති නැහැ. ඊළඟට ආග්‍රහණය කරනු ලබන දේ ඒකත් කිව්වා. සුවඳ දැනෙනකොට පිංගුතුනි දැඩිව අල්ල ගන්නවා. ඒ වගේම දුර්ගන්ධය හමනකොට අපි පිළිකුල් කරනවා. සුවඳ හමනකොට අල්ල ගන්නවනේ අන්න කාමයේ. ඒ වගේම ආහාර අනුභව කිරීම ආහාර මේ රස දැන ගැනීම ඒක කාමය කැමැත්ත ආසාව ඒ වගේම මේ ශරීරය දැන් ඔයත්ෝ ධර්ම ශ්‍රවණය කරනවා පින්වතුනි මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන සංනිවේදන මාධ්‍යයක් ඔබට කියනවා හිත හරහා මොලේට කියන ඔය ඉන්න ඉරියව්ව වෙනස් කරන්න අසවල් තැන වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව නැති වෙන්න ඔය ඉන්න ස්වභාවය වෙනස් කරන්න කියලා. එතකොට අපි මොකද කරන්නේ? පින්වතුනි අපි මේ බොහොම භාවනා යෝගීව ධර්ම ශ්‍රවණය කරනවා. හැබැයි ඉන්න ඉරියව් ටිකක් එහාට මෙහාට වෙනස් කරනවා. අන්න කැමැත්ත ආසාව. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි එයිනුත් වැලකෙන්න වර්තමානයේ පංචේන්ද්‍රයන් ගත්තාම පින්වතුනි ඒකත් කාමය. මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ භාග්යක් තියෙනවා. ඒකට කියනවා පින්වතුනි කාම භාග්ය කියලා. කාම භාග්ය බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තකම ඒක. සම්බුදුරයාණන් වහන්සේ නමකට පිඟුතුනි ලැබෙන භාග්‍යවන්තකමක් කීපයක් තියෙනවා. ඉන් එකක් තමයි කාම භාග්‍යය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත ආසාව මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත ආසාව පිඟුතුනි උන්වහන්සේ කරා යම් කෙනෙක් දෙවි බඹුන් මිනිස්සු කවුරු වූ වේවා එන හැම කෙනෙක් දිහාම පින්වතුනි බුදුහාමුදුරෝ බුදුනෙතින් බලනවා. බුදුරජාණන් වහන්සේම බලලා උන්වහන්සේ මනුෂ්‍ය සත්වය ආවහම උන්වහන්සේ කල්පනා කරනවා අද මම මේ ධර්ම දේශනාව සිද්ධ කරලා ඒ සිද්ධ කරනකොට මුලින්ම ධර්මය අවබෝධ කරගත හැකි ඉක්මනින්ම අවබෝධ කරගත හැකි කෙනා කවුද අන්නේ කෙනා අරමුණු කරගෙන බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කළා පින්වතුනි ඉක්මනින්ම තමන් වහන්සේට පුළුවන් ශක්තිය තියනවා ධර්ම අවබෝධය කරලා දෙන්න ඒ තනත්තා හෝ තනත්ති අරමුණු කරගෙන ධර්මයේ දේශනා කරනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අභිමුවට එන ඇත්තන්ට විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එහෙම අභිමුවට නාපයත්තන්ට සොයාගෙන ගිහිල්ලා ධර්මයේ දේශනා කළා. දැන් බලන්න එක අවස්ථාවක් තමයි පිඟුතුනි ආලවක යක්ෂයා ආලවක යක්ෂ ආලවක යක්ෂ භවනට බුදුහාමුදුරු වැඩම කළා. මහා ඡණ්ඩ පරුස ධාමරික යක්ෂේ ආලවක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ආලවක යක්ෂයා ළඟට පිංගුතුනි වැඩම කළා. ඇයි මේ ආලවක යක්ෂයා යක්ෂයෙක් වුණත් මේ යක්ෂ ආත්ම භවයෙන් මුදවන්න පුළුවන් ධර්ම අවබෝධ කරගත හැකි ශක්තිය මේ ආලවකට තිබෙනවා. ඒ නිසා බුදුහාමුදුරු පින්වතුනි ආලවක භවනට වැඩම කළා. ආලවක යක්ෂ භවනට වැඩම කළාම බුදුහාමුදුරු ගිහිල්ලා ආලවක යක්ෂ භවන ඉස්සරහා එනකොට ආලවක දකින්නවා මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. අද බුදුහාමුදුරුවන් වහන්සේව වෙහෙසට මහන්සියට පත් කරලා බුදුහාමුදුරු පරාජයට පත් කරනවා කියලා ආලෝක කල්පනා කළා. කවදාකවත් පින්වතුනි කළ හැකි දෙයක් නෙවෙයි. නමුත් එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේට නියෝග කරන එනු ඇතුළට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එළියට යන්න කිව්වහම විධානය කළාම බඹ දහසයක් බුදුරජාණන් වහන්සේ හාට වැඩම කළා. ආයෙන්ට කියනවා වැඩම කළා. දැන් ඔහු කියන කියන දේ බුදුරජාණන් වහන්සේ කළ තුන්වෙනි අවස්ථාවේ පින්වත්නි තථාගතයන් වහන්සේ ඕනම දෙයක් කරන්නට කියලා ඍජුව වැඩ හිටියා. ආලවක යක්ෂයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වෙහෙසට මහන්සියට පත් කරලා පරාජයට පත් කරන්න බෑ. ඒ නිසා පින්වතුනි ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන. ඒ ප්‍රශ්න ඇහුවට පස්සේ බුදුහාමුදුරු නිවැරදිව ආලවක යක්ෂයාට උත්තර දෙනවා. ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිංගුතුනි පැහැදෙනවා. අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුච්චිතං වා උක්කුච්චේය පටිච්චන්නං වා විවරය බලන්න ආලෝකයක්ෂයක් බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ කියන ස්වාමීනි භගවතුන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය හරීම මනස්කාන්තයි ඔබ වහන්සේගේ ධර්මය හරිම නිර්මලයි ඔබ වහන්සේගේ ධර්මය හරියට ඇස් දෙක පේන නමුත් අන්ධකාරේ අතගගා යන මිනිස්සෙකුට ඒ අඳුරෙන් මිදෙන්න ආලෝකය ලබලා දුන්නා වගේ බුදුහාමුදුරුවනේ හරීම ආලෝකමත් ඔබ වහන්සේගේ ධර්මය ඒ වගේම යටිකුරු කරලා තිබුණු භාජනයක් උඩුකුරු කළා වගේ වහලා තිබුණු භාජනයක් වැසුම් ඇරිය වගේ කියලා ආලෝක යක්ෂයා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අභියස ප්‍රකාශ කරනවා. බලන්තක මේ ධහම හරීම නිර්මලයි. අවිහිංසාවාදී. ඒ නිසාම ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ අනුව සරණ යනවා පින්වත්නි. කයිනුත් මම බුදු සරණ යමි බසිනුත් මම බුදු සරණ යමි සිතිනුත් මම බුදු සරණ යමි නැවතද නැවතද බුදු හිමි සරණ යමි පින්වතුනි ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ සරණ අනුව ගියා. එනිසා තථාගතයන් වහන්සේගේ කැමැත්ත ආසාව වේ. අපි කල්පනා කරන්නට ඕනේ කය සංවර කරගෙන පිඟුතුනි එයින් සිදුවෙන්නා වූ අකුසල කර්මයන් සිදු නොකොට කුසල ධර්මයන් සිද්ධ කරමින් දස කුසල් කර්මපතේ පැත්තට වැටෙන්න. ඊළඟට සාදු වාචාය සංවරු මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන බොරු කියන්න හොඳ නැහැ. කේලම් කියන්න එපා. පරුස වචන කියන්න එපා. පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා මිච්ඡා ජීවය. මේවා කිව්වහම පිසුතුනි පිසුණු පිසුණු විලුණු වෙච්ච වචන කිව්වහම අහගෙන ඉන්න කෙනාට ඒක පිසුතුනි හරිම පිළිගුල් සහගතයි. හිස් වචන දැඩි කටෝර වෙච්ච වචන කෙනෙකු අහගෙන ඉන්නකොට අහගෙන ඉන්න බැරි මහා දැඩි වචන කිව්වහම පින්වතුනි චිත් රිදෙනවා ඒ වගේම වෛරය ඇති වෙනවා ක්‍රෝධය ඇති වෙනවා එතකොට අකුසලයේ ඉස්මතු වෙනවා මෙන්න මේ වහිස් වචන Tamanටත් වැඩක් නැති අනුන්ටත් වැඩකට නැති දේවල් කතා කරන්න එපායි කියන්න එපායි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟට මනස සංවර කරගන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වතුනි අසංවර වෙච්ච මනසින් සිදු කරන්නා වූ සියලු දේ අක්සල් කෙනෙකුට වේදනාවක් දෙන්න සොරසිතින් ඒ කටයුතු කාරණා සිද්ධ කරන්න මේ හැම දෙයක්ම කරන්න පින්වතුනි හිතින් හිතලා හැම දෙයක්ම සිද්ධ කරන්නේ හිතින් හිතලා මේ හිත කියන්නේ හරි ප්‍රබලයිනේ හිත කියලා හරි ශක්තිමත් හරි වේගවත් හිත කියලා කියන්නේ. මේ හිතට පිංගුතුනි ආලෝකයට වඩා වේගින් ගමන් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. දැන් බලන්න ආලෝකයට වඩා විදුලියට වඩා හිත වේගවත් ගමන් කරනවා. හැබැයි අපිට අල්ලන්න පුළුවන් කමක් නැහැ. බලන්නකෝ දැන් ඔය යත්තන්නේ කිව්වහම කතරගම මහනුවර අලු විහාරේ අනුරාධපුරේ පොළොන්නරුව මොකද උනේ? ඉක්මනට ගිහිල්ලා ආපහු ආවා. මේ හිත හරීම වේගවත් වෙන නිසා සිත සංවර කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සංවර වෙච්ච සිතින් යුක්තව පිඟුතුනි කරන කියනු ලබන දේ සියල්ලම දස කුසල් කර්මපතේ පැත්තට යන හොඳ දේවල් සිද්ධ කළාම එතකොට මේ හැම දෙයක්ම සිද්ධ කරනු ලබන්නේ සසර භව ගමනේ පිඟුතුනි සංසාර ගොරබිරන් සසර භව ගමනින් අගාධයට නොවැටි පිඟුතුනි සාංසාරික භව ගමන සැපවත් ගමනක් යන්නට මේ කුසල් දහම් සිද්ධ කරනු ලබන්නේ අකුසල් පැත්තනේ. එතකොට මේ මුලින් සඳහන් කරපු ගාථා ධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට. වික්ෂුන් වහන්සේලා පිඟුතුනි මේ වස්සාන කාලේ බවුන් වඩලා භාවනා වඩමින් උන්වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට භාවනාව දියුණු පමුණු කරගන්න උන්වහන්සේලා කමඨහන් ලබා ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න උන්වහන්සේලා වඩිනවා. බලන්න සංසාරේ අපි කරනු ලබන ක්‍රියාවන් එක හොඳ හෝ නරක ප්‍රතිඵල ලැබෙනවා. වහන්සේලා වඩිනකොට පින්නපාත දාණය අරගෙන බෞද්ධ අබෞද්ධ සියලුම නිවෙස් වලට පින්වතුනි ගිහිල්ලා පින්නපාත දාණය අරගෙන තමයි උන්වහන්සේලා මේ ගමන දින ගණනාවක් මුළුල්ලෙහි වැඩම කරනවා. ඒ වඩිනකොට හැම නිවසකට එහෙම ගියාම පින්නතුනි පින්නපාතනේ දානි පූජා කරනවා. මහන්සලේ ගමන යනකොට එක බැමිණියකට බමුණු කාන්තාවකට සිත් තුනා හිතුණා මේ වඩින ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට දන් පැන් පූජා කරන්න ඕන කියලා. ඒ අනුව පින්වතුනි මේ බැමිණිය කල්පනා කරනවා මේ මුළුතැන්ගේ තිබුණු ওই දාන්නේ උයන පියන සියලු භාජන ඉස්සරහට අරගෙන උඩු වියන් ඇදලා ඊට පස්සේ දාන්නේ පිළියෙල කළා. ඒ පිළියෙල කරන අතරතුරේදී පිඟුතුනි ලිපට ගින්දර වැඩි වෙච්ච නිසා ගිනිපෙන් ලෙහාට මෙහාට අදිනකොට එයින් හටගත්තා වූ ගිනි පුපුරක් අසල තිබුණු වනලැහැබකට වැටුණා. ඒ වනලැහැබ පිඟුතුනි ගිනි ඇවිලෙනවා. ගිනි ගත්තා. හැබැයි මේ බැමිණියට ඒකේ වගක් නැහැ. බැමිණියට එකමකක් නැහැ ඒ දාණය පිළියෙල කරනවා. භික්ෂුන් වහන්සේලා වඩිනවා පින්වතුනි. මුණහන්සේලා සියලු දෙනා වහන්සේ වඩින හත් නම ඇය පිළියෙල කළා වූ දාණය පිළිවෙලින් අර ස්වාමින් වහන්සේලාට බෙදනවා. බලන්නකො සංසාරේ දන් දීමේ පුරුද්ද බැමිණියක් වුණත් පින්වතුනි සසර පුරුදුතාවයන් එහෙම වෙනවා. එතකොට ඇය මේ ස්වාමින් වහන්සේලාට බොහෝම කැපසරු පරිදි පින්තුනි පිළියෙල කළා වූ දාණය පිළිගන්නවා. පළමුවෙන්ම ඉන්න හාමුදුරුව දකිනවා අර ගිනි ඇවිල්ලා තියෙන වනලැබ ගිනි ඇවිල්ලා තියෙන උන්වහන්සේ දකිනවා කාක පක්ෂියෙක් පින්තුනි පියාඹගෙන එනවා. කාක පක්ෂී පියාඹගෙන එන උඩින් අහසේ එතකොට සිත දියුණු පමුණු කරගත් ඕන කෙනෙකුට 이르දි බලෙන් යා හැකි ශක්තිය තියෙනවා. ඒකට සිත දියුණු පමුණු කරගන්න ඕනේ පිළිගන්න. එතකොට ගුවන් සීමා නැහැ අහසේ. ඕන තැනකට 이르දි බලෙන් යන්න පුළුවන්. එතකොට සිත දියුණු පමුණු කරගන්න ඕනේ. එතකොට පක්ෂියෝ පිංගුතුනේ අහසේ පියාඹගෙන යනවා. මේ කාක පක්ෂියා අර වනලැහැබේ පිංගුතුනේ උඩින් පියාඹගෙන යනකොට අර ගින්න හටගෙන තිබෙනවා. ඒ ගිනි ජාලා උඩින් පියාඹගෙන අරගින්නෙන් හටගත්තා වූ ගිනි පුපුරක්. පින්තුනි අර සතාගේ ඇඟේ වැදිලා කාක පක්ෂයා පිච්චිලා අළු වෙලා මරණයටපත් වෙලා බිමට වැටෙනවා. ශරීරය වැදිලා මරණයටපත් වෙලා බිමට වැටෙනවා. මේ හාමුදුරු දකිනවා මේක. පළවෙනිම ඉන්න හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ බලන්න උන්වහන්සේලා මේ ගමන නිමා කරලා පිළිවෙලින් මම පැහැදිලි කරන්නම් පිළිතුරු පළවෙනි කාරණා වහන ස්වාමීනි භගවතුන් වහන්සේ අපි මේ ගමන වඩිනකොට එනකොට බැමිණියක් දන්පැන් පූජා කළා එක කාකපක්ෂයේ ගිනි පුපුරකට හසු වෙලා පිච්චිලා මරණයට පත් වෙලා බිමට වැටෙනවා මොකද්ද බුදුහාමුදුරනේ හේතුව කාරණාව කියලා වෙලාවේ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පින්තුණි මේ කාක පක්ෂය මේ කාක පක්ෂය ආත්ම 99කට එහා ආත්ම 99කට එහා පින්තුණි මිනිස්සෙක්ව උප්පත්තිය ලැබලා උතුම් මිනිසත් ජීවිතය ලැබලා මිනිසත්කම ලැබලා ගොපල්ලෙක් ගොවියෙක් හැටියට ජීවිකාව ආරම්භ කළා. එක්තරා දවසක මේ ගොවියා පිඟුතුනි ගම්මි ගවයෝ දෙන්නෙක් අරගෙන ඇහිලා සීසාන්න සූදානම් වුණාම එක ගවයෙක් එහෙමම බිම වැතුරුණා. එහෙමම බිම වැතුරුණා. මේ ගොවියා මොකද කරන්නේ? කෙවිත අරගෙන තලනවා තලනවා තලනවා නැගිටින්නේ. වලිගි මිරිකුවාන කිත්තේ නැහැ. ඒ නිසා මේ ගොවියට තරහක් ආවා කිව්වා. කේන්ති ගියා. මොකද්ද කළේ? අනිත් දිසාවෙ හිටපු ගවයව වියගහෙන් මුදා හැරලා පින්වත්නි අර වැතිරිලා බිම වැතිරිලා ඉන්න සතාගේ ඇඟ උඩට පින්වතුනි පිදුරු ගෙනත් දාලා දරගෙනත් දාලා මේ මිනිස්සයා තරහව නිවාගත්ත හැටි බලන්න ශනික කෝපය මොකද්ද කළේ ගිනි තිව්වා පින්වතුනි අර සතා පන පිටින් අමු අමුවේ මරණයටපත් වුණා මොකද්ද කළ අකුසල කර්මය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒන් මරණින් මතු එතකොට චුත්තිසිතේදී පින්වතුනි අර කරපු මහා බරපතල අකුසල කර්මය මතක් වෙනවා ඒ මතක් වෙන මොහොතක් මොහොතක් මොහොතක් පාසා හැමදාම හැම හැමදාම නොව හැම ආත්ම භවයකම තිරිසනෙක් වෙලා උප්පත්ති ලබන්නේ. තිරිසන් කියලා කියන්නේ පින්නතුන මේ සිරස ඍජුව නැති හරහාට තියෙන නිසා. එතකොට මේ තිරිසන් ආත්ම භවමයි ලබන්නේ. තිරිසන් ආත්ම භවයේ ලබලා නැවත නැවත නැවත නැවත මැරමින් ඉපදෙමින් මැරමින් ඉපදෙමින් යන මේ භව ගමනේ පිඟුතුනි හැමදාම ත්‍රිසං ආත්ම භවයන්මයි ලබන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අන්න ඒ කරපු අකුසල කර්මේ නිසා හැම ආත්ම භවයකම මේ වගේ ත්‍රිසංගත ආත්ම භවයකම උප්පත්තිය ලැබලා මේ වගේ මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. අපි දහම් පාසල් යනකොට ඉගෙනගෙන තියෙනවානේ කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ අපි ඉස්සලා පිඟුතුනේ කරනු ලබන ක්‍රියාව කර්මය ඔය කිසි දෙයක් කල්පනා නොකර සිද්ධ කරන අවසානයේ අකුසල් සිද්ධ කළාම දුක් වෙන්න වෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඒ නිසා තමයි ඔය මේ කාකපක්ෂයා ඒ කපුටා ඒ ආත්ම භවයක් තාම නිමා කරලා නැහැ. ඒ පාප ධර්මයේ ෂය කරලා නැහැ පිංගුතුනි. නැවතත් උප්පත්තිය ලබනවා මේ වගේම ජීවත් වෙලා පින්වතුනි මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එතකොට මේ හාමුදුරන් වහන්සේලා එනකොට මහා සාගරයේ රුවල් නැව ගමන් කරනවා රුවල් නැව මහා සාගරේ. මේ රුවල් නැව ගමන් කරනකොට එක පාරටම රුවල් නැව පිංගුතුනි එකතන නතර වුණා. සොලංගමන දිශාවට රුවල් නැව යන්නේ. එක පාරට එකතන නතර වුණා. සුලියකට හසු වෙලා දැන් කරකැවෙනවා. මේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා මේ. එකතන කරකැවෙනවා මේ රොවල් නැවේ පිංගුතුනි මෙහෙවන්න කපිතාන්වරයෙක් ඉන්නවා. ඔහු දන්න සියලු ශිල්පයන් ශාස්ත්‍රයන් යොදලා මේ ව්‍යසනයෙන් නෑ මේ ධර්මතාවයෙන් විනාශ ස්වභාවයට යන මේ ධර්මතාවයෙන් මුදවගෙන යන්නට සියලු ශිල්ප දන්න සියලු දේ යොදවල උත්සාහ කළා බැරි වුණා. එන්න එන්න එන්න එන්න සුළු වැඩි වෙලා පින්වතුනි ටික ටික ටික ටික දැන් වේගවත් වෙනවා මේ රුවල් නැවේ එක තැන කරකවෙනවා. සාල පිටිසක් ඉන්නවා. අවසානයේදී මේ කපිතාන්වරයා කල්පනා කරනවා කවුරු හෝ කෙනෙක් මේ රුවල් නැවේ ඇති අවාසනාවන්ත කෙනෙක් අකුසල් කරපු කෙනෙක් අපි එහෙමනේ කියන්නේ. දැන් උදේ පාන්දර කොහේ හරි ගමනක් යනකොට ඉස්සරහට කවුරු හරි මුලිච්ච වුණාම ඒ කටයුත්ත හරි නොගියාම කියන අසවල් කෙනා හම්බෙච්ච නිසා තමයි මේ කාර්යය හරි ගියේ නැත්තේ කියලා. නේ? ඒ වගේ කෙනාට මොකද්ද කියන්නේ අපි? කාලේ කන මනුස්සයාට කියන්නේ කාල කන්‍යා කියලා. ඒ වගේ අවාසනාවන්ත කෙනෙක් මේ රුවල් නෙවෙයි ඇතේ පින් නැති කෙනෙක් ඇත බොහෝ අකුසල් කරපු කෙනෙක් ඇත කොහොමද සොයාගන්නේ සොයාගන්න විදිහක් නැහැ අසවලා කියලා කියන්න පුළුවන් කමක් නැහැනේ කපිතාන් වරයා පින්වතුනි තුන්ඩු කෑලි ටිකක් අරගෙන ඒ තුන්ඩු කෑලි වල විශේෂිත සලකුණක් යොදලා එක තුන්ඩුවක ඔක්කොටම පින්වතුනි අවුල ගන්න සලවල හිට දානවා පළවෙනි වතාව අහුලගන්නේ කවුද මේ දොණ්ඩුව විශේෂිත සලකුණ යදපු කපිතාන්වරයාගේ බිරිඳ කපිතාන්වරයාගේ බිරිඳ කපිතාන්වර අහුලගත්ත කපිතාන්වරයා කල්පනා කරනවා මගේ බිරිඳ එහෙම කෙනෙක් විය නොහැකි දෙවනි වතාවෙත් උත්සාහ කරනවා ආය අලුත් තුන්ඩුවක් අරගෙන පින්වත්නි දෙවැනි වතාවෙත් අර කපිතාන්වරයාගේ බිරිඳමයි අහුලගත්තා සියලු දෙනාගේම අභිමතය පරිදි තුන්වෙනි අවස්ථාවෙත් අර වගේම ඒ විශේෂිත සලකුණක් යොදවලා යොදලා තුඬු කෑල්ල පිඟුතන අලුතින් යොදවලා ආයි සොලොහෙට අදිනව බලන්න. දානවා. තුන්වෙනි අවස්ථාවෙත් අර විශේෂිත සලකුණ යොදපු තුඬු අහුල ගත්තේ කපිතාන්වරයාගේ බිරිඳ. මේ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කරගන්න ඕන. කිසිදු කරදරයක් හිංසාවක් පීඩාවක් නැතුව මොහොතපත් වෙන්න නොදී මේ ඇත්තෝ ගොඩබිමට රැගෙන යන්න ඕන මගේ කාර්යය මොකද්ද කළේ? ඇයට පින්වතුනි අයිති රන් රිදී මුතුමැණික් සියල්ලම ඒ අවස්ථාවේ තියෙන පොට්ටනියක ගැට ගහලා හරේ එල්ලලා පින්වතුනි මරණ චේතනාවක් නැතුව මහමූදට ඇදලා දානවා. මහමූදට ඇදලා දානවා. මහමූද ගිල්ලා යනවා අන්න රුවල් නැව දැන් පෙර පරිදි සුලං හමන දිශාවට පින්වතුනි ගමන් කරනවා. මේකත් අහනවා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි මේ ගමන එනකොට මෙහෙම සිදුවීමකුත් වුණා මහා සාගරයේදී. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. මේ කාන්තාවාත්ම 90කට එහා තමන් සෙනෙහසින් ඇතිදඩි කළා සොරතල් සොනකි. මේ සුනකයා පින්වතුනි Taman පස්සේ යන යන හැම තැනම එනවා. Taman යන්නේ කොහෙද? යන යන හැම තැනම එනවා පස්සේ. නතර කරන්න බෑ. කොහේ ගියත් එනවා. ඔක බලාගෙන ඉන්නවා ගමේ මිනිස්සු. පින්වත්නි ගමේ මිනිස්සු බලාගෙන නොඑක් දේවල් ආක්‍රෝෂ පරිභවයන් කරන්න ගත්ත මේ කාන්තාව. මේක ඉවසන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇය ගත්ත තීන්දුව මොකක්ද? බලන්නකෝ. කලේ ගන්න කුලට අරගෙන වතුර ගේන්න වගේ යනවා ලිඳ ගාව. ලිඳ ළඟට යන ගමන් භාගයක් පුරව ගන්නවා වැලි කලේට. ලිඳ ළඟට යනවා. ලිඳ ළඟට ගිහිල්ලා ඊට පින්වතුනි ලිඳෙන් වතුර ඇදලා අනිත් භාගෙ පුරවනවා. අර සුනකයා ඉන්නවද? ළඟ. Taman අසබඩ මගේ. බාල්දියේ තිබුණ ලණුව ගලවලා හිට ඒ කොටස බඳිනවා සෝනචයාගේ කරේ තද කරලා අනිත් කොටස බඳිනවා පින්වතුනි කලේ කරවට. ඒ මොකද කරන්නේ? වැලි ජලයේ පිරිච්ච කලය අරගෙන දානවා ලිඳට. එතකොට වැලි ජලය පිරිච්ච පින්වතුනි මේ කලේ ලිම් පතුලි සැඟ වෙනවා. සුනකයක් ඒ එකම ජලයේ ගිලිලා මිය යනවා. ඇය අත් දෙක පිසදාගෙන එනවා මේ අවලාද වලින් මා නිදහස් වුණාය කියලා කල්පනා කරනවා. ඒ අවලාද වලින් නිදහස් වුණා පින්වතුනි. නමුත් Taman කරපු ක්‍රියාව අකුසලය පසින් යනවා සසරේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාන්තාව ඒ අකුසල කර්මයේ සිද්ධ කළ නිසා නැවත නැවත පින් පිනක් තිබිලා පින පළදීලා පින්තුනේ මිනිසාත්ම භවයක් ලැබුවත් ආයි නැවත වතාවක් අර වගේම ජලයේ ගිල්ල මරණයටපත් වෙන්න සිද්ධ වුණා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කවුද මේ එතකොට මේ සුනකයා? තමන් පස්සෙන් තමන් ආත් සෙනෙහසින් ඇතිදැඩි කළ සුනක පොතක ඇතිමතු. ඊට ආත්ම 3 4කට එහා තමන්ගේ ස්වාමි පුත්‍රයා වෙච්ච කෙනයි මේ පස්සෙන් ඉන්නේ. වෙන මොකකටවත් නෙවෙයි. සසරේ පුරුදුතාවයන් තියනවා මේ මගේ බිරිඳ. ඒ නිසා තමයි අර පස්සෙන් ඇවිල්ලා පින්වතුනි තමන්ගේ බිරිඳ රකින්නවා වගේ යන යන යන යන හැම තැනටම ඇවිල්ලා ආරක්ෂාව සැලසෙන. ඒ නිසා බලන්ට ඒ කාරණාවත් එබඳු ස්වභාවයටපත් වෙන්න පින්වතුනි බොහෝ අකුසල ධර්මයන් සිද්ධ කළාම සක්විති රජවරු තිරිසන් ආත්ම භවයන් ලැබපු අවස්ථාවන් තියෙනවා. එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේ සමග යනකොට පින්වතුනි කූඹිරැලක් ගමන් කරනවා බිත්තියේදී. මේ කූඹිරැල දිහා බලල බුදුරජාණන් වහන්සේ හසිතුප්පාදේ ඇති කරනවා. hina වෙනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරහණන් ස්වාමීන් භගවතුන් වහන්සේ මේ කුඹිදියා බලලා hina වුණේයි කියලා. ආනන්ද මේ කුඹිදියා බලලා මේ මූනිච්චාවට hina වුණා නෙවෙයි. මේ සක්විති රජවරු මේ යන්නේ. නිකම් පිරිසක් නෙවෙයි. මේ යන්නේ සක්විති රජවරු. බලන්නකෝ. සක්විති රජවරු ආත්ම පිංගොතනේ ගණනාවකට එහා එතකොට මේ ආත්ම ගණනාවක් පහු කරගෙන ඇවිල්ලා ඒ සක්විති රජකම් ලබාපු ඇත්තෝ නැවත පිංගුතනේ පින ෂය වෙලා ගිහිල්ලා මේ උප්පත්තිය ලැබලා තියෙන ත්‍රිසං ආත්ම භවවලට. ඒ නිසා ඒ නිසා අපි හැමෝම කල්පනා කරන්න ඕනේ මේ සසර භව ගමනේ කරන කියන සියලු දේ පිංගුතුනි අපේ පසුපසින් සංසාර භව ගමනේ එනවා. කුසල් වැඩියෙන් සිද්ධ කළොත් කුසල් ලැබේවි අකුසල් සිද්ධ කළොත් අකුසලයේ අනුව පිඟුතුනි ඊළඟ ආත්ම භාවයේ සැකසේවි. එතකොට මේ කාන්තාවට එබඳු ස්වභාවයකටපත් වෙන සිද්ධ වුණේ අර කරපු අකුසල කර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට මේ හාමුදුරවරු භික්ෂුන් වහන්සේලා හාමුදුරන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා පිඟුතුනි වහන්සේලා මේ ගමන වැඩම කරනවා. හැබැයි ගමන නිමා කරගන්න බැරි වුණා. උන්වහන්සේලා මේ අරණ්‍ය සේනාසනයක උන්වහන්සේලා වැඩ ඉන්නවා. දායකත්ව දන්පැන් පූජා කළා. ඒ වගේම උන්වහන්සේලාට දන්පැන් පූජා කළා. දන්පැන් පූජා කරලා පිටුතුනි ටිකක් වෙහෙසයි උන්වහන්සේලා ගමන් විඩා වැඩි. අද මේ අරණ්‍ය සේනාසනේ වැඩ ඉඳලා හෙට පාන්දර අපි මේ ගමන ආරම්භ කරමු. උන්වහන්සේලා කතිකා කරගෙන සියලු දෙනා වහන්සේම <clears throat> පින්වතුනි ගල් ගුහාවක උන්වහන්සේලා වැඩ ඉන්නවා. හෙට පාන්දර අවදි වෙලා මේ ගමන ආරම්භ කරමු දැහැටි දඬු වළඳලා කියලා. පින්වතුනි මධ්‍යම රාත්‍රිය වෙනකොට අනෝරා වැහි වහිනවා. අනෝරා වැහි වහිනවා සුලං හමනෝ. බලන්න මධ්‍යම රාත්‍රියේ ඉක්ම යන්ට මත්තෙන් අර ගල් ගුහාවේ විවරය ගල් දොරක් අවදින් වැහෙනවා. උන්වහන්සේලා අහිමිදිරි උදේ පාන්දර අවදි වෙලා පින්වත්නි බලනකොට උන්වහන්සේලාට එළියට යන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලාට එළියට යන්න පුළුවන් කමක් නැහැ. දවස් 7ක් උන්වහන්සේලා අර ගල් ගුහාව ඇතුලේ. හත්වෙනි දවසේ අර වගේම පින්වත්නි උන්වහන්සේලා සියලු දෙනා වහන්සේට එළියට එන්න පුළුවන් ශක්තිය ලැබෙන කොහොමද අර වගේම අනුරාවැයි වැහැලා මේ ගල් දොර විවරය විවෘත වුණා. දායකත්ව දන්පැන් පූජා කළා ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පසු උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහලා විමසනවා මේ කාරණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ सिद्ध කරන ඔය ආත්ම හතකට එහාදි කරපු අකුසල කර්මයක් නිසා වෙන් මේ தත්ත්වයට පත් උනායි තලගුවෙකුට පින්වතෙනි තුඹසකට ඇතුළු වෙන්න එනකොට වට කරලා පහර දීලා අවසානයේ තුඹසට ඇතුළු වුණාට පස්සේ කෝටු ගෑලි දර දාලා හිට පිංගුතන කවුළු ඔක්කොම වහනවා. හෙට ඇවිල්ලා බලමු මෙයා කොහොමද එළියට ඇවිල්ලා ඉන්නේ. එළියට එන්නේ ඇවිල්ලාද කියලා බලමු හෙට. හෙටෙන් නමතක වෙනවා දවස් 7කින් පස්සේ පිංගුතනි තමන්ගේ ගවය ටික අරගෙන තනමුදින්ට දාලා බලාපුවාම ගිහිල්ලා අර තුඹසේ තිබිච්ච සියලුම කවුළු විවෘත කළාම එක සතෙක් නෙමෙයි සත්තු විශාල ප්‍රමාණයක් ආහාර ජලය සොයාගෙන පිංගුතනි දුවගෙන ගියා. ඔබ වහන්සේලාට ආහාරය ජලයක් නැතුව දානේ නැතුව පැන් නැතුව දවස් හතක් අර ගල්ගුහාව ඇතුලේ ඉන්ට සිද්ධ වුණේ කරපු අකුසල කර්මය නිසා විපාක දුන්න. ඒ නිසා මේ සසර බව ගමනේ නැවත නැවත අකුසල ධර්මයන් සිද්ධ නොකර හොඳට බවුන් වැඩලා භාවනා කරලා මේ සසර බව ගමනින් ඈතරව ලබන පරම සාන්ත නිවනින් සැනසෙන්න උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එනිසා පින්තුනි අපි හැමෝමත් සිහියට නගා ගන්න ඕනේ සිහියට ගන්න ඕනේ වරබිරං සසර භව ගමනින් එතරව ලබන මේ උදාරතර පුණ්‍ය ශක්තිය අනුහසින් ආනුභාවයෙන් අපි හැමදෙනාටම සසර දුක් නිවාලන උතුම් අමා මහ නිවන් ධර්මයේම පසක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා මේ වෙලාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන එම්බි ප්‍රේමති මහත්මිය උල්පතපාර කවුඩු පැලැල්ල මාතලේ පදිංචි එම්බි ප්‍රේමති මහත්මිය ඇතුළු ඥාතීන් සහ හිතවතුන් සියලු දෙනාම එකතු කරගෙන මේ උදාරතර ධර්ම දානමය පින්කමේ දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ ඔබතුමිය ඇතුළු මේ පිරිසගේ මුඛ්‍ය පරමාර්ථය මළගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට එනිසා උල්පතපාර කවුඩු පැලල මාතලේ පදිංචි MB ප්‍රේමවතී මහත්මිය ඇතුළු මේ හැමෝම පින්වත් සියලු දෙනාම කල්පනා කරන්නට ඕනේ ඔබ සියලු දෙනා නමින් මියගිය ආ වූ සියලු ඥාතීන්ට මියගේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ හැමගේ පරලොව බව ගමන් සපවත් කරගනීවා සූපත් කරගනීවා සාංසාරික බව දුක් නිවාලන උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම එම්වි ප්‍රේමති මහත්මයාතුළු ඒ ප්‍රදේශයේ මාතලේ පදිංචි කවුඩු පැලැල්ලේ පදිංචි පින්වත් සෑම සියලු දෙනාගේම අද සහ සම්බන්ධ වෙන හැම දෙනාගේම දුවා දරුවන්ට ඒ වගේම බෞද්ධ නාලිකාවේ සභාපති දුරන්දර දරණගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය කායික මානසික සුවය සනසිල්ල වේවා ආයුර ආරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා රවිචන්ද්‍ර කුජගුදු ගුරු ශුක්‍ර සන රාහු කේතු කියන නවග්‍රහපල ධූරී භූත වේවා හැමෝටම සිතක් සාන්තියක් යහපතත් අභිවෘද්ධියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම සෙත් පැතීමක් තිබෙනවා ධර්මදේශක ආනන් වහන්සේටත් চিරාත් කාලයක් මේ ධර්ම දානමේ පින්කම් සිද්ධ කරමින් ලෝසතුන් සොලෝසසුන් වැඩ වැඩන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා යැත්තු ප්‍රාර්ථනා කරනවා. යලි යලිත් අපි හැමෝටම මේ උදාරතර වූ පුණ්‍ය ශක්තිය අනුහසින් ආනුභාවයෙන් මේ ගොරබිරන් සතර බව ගමනින් එතරව ලබන පරම සාන්ත නිවනින් සැනසෙන්න මේ උදාරතර පුණ්‍ය ශක්තිය අපේ හැමෝටම සසරේ පාරමිතාවක් වේවා කියන ප්‍රතිමි. කවුරුත් මේ විදිහට කියමු. ඉදම්මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයා වහං හෝතු නිවං සුව පිනිසම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 අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද බෝගහවැව රතන ස්වාමින්දයන් වහන්සේ දේශකයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්දයන් වහන්සේට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු